පුරාවිද්‍යාව වැඩ කරන කතිය. මෙච්චර කාලයක් ඒගොල්ලෝ මේ තීන්ත ගැව්වා. පුරාවිද්‍යාව ඒගොල්ලෝනේ මොඩිෆයි කරන්නේ අපිට කරන්න බෑනේ. පුරාවිද්‍යාවමයි කරන්නේ. ඉතින් මේ උරපත්තේ හිටගෙන තමයි ඒගොල්ලෝ ගොඩක් තීන්තේම ගන්න ලොකු පිළිමවන්සලානේ. පෞරාණික ඒවා. තේම ගන්නකොට යාට නිකන් සිතෙල්ල පාළ වෙලා තියෙනවා මේ ගෞතම බුදුහාමුදුරන්ගේ කරේ නේද මං හිටගෙන ඉන්නේ කියලා. දවස් තුනක් ගියේ නැල්ලු මේ මේ පැත්තේ ඉන්න පණ කියලා. ඉතින් ඒ සම්බන්ධයෙන් අර මෑණි කෙනෙක්ගේ මිස්ටර් කිව්වේ මම අපේ වැඩ කරන කෙනෙකුට මේ මන්තභාගය ඇදුවා. එයා කියනවලු මේ මෙන්න සිතිවිල්ලක් ආවා. ඒ ඇවිල්ලා තමයි මට මේක වුනේ කියලා. මම මෙච්චර කාලයක් පිළිමූට නැගලා අපි රිපෙයාර් කළා. ඒ අනුරාධපුර යුගයේ ඒවා නෝර යුගයේ ඔක්කොම මොඩිෆයි කළා, හදුවා කරලා නමුත් මොකවත් උන්නේ නැහැ. මේ සිතිවිල්ලක් ආපු ගමන් තමයි ඒක උනේ. ඒක මෙච්චර කාලයක් වෘත්තියක් ඒකල රස්සාවක් කළේ. දැන් කළේ පාප කර්මය. ගෞතම බුදුහාමුදුරුවෝ නේ මම පාගන්නේ කියලා හිතනකොට ඒක වෘත්තියක් නෙමෙයි ඒක රස්සාවක් නෙමෙයි ඒක පාප කර්මයක්. ඒ සිතිවිල්ල. දරුවෙකුට ගාණ්ඩයි කියලා කියනවා. එයාට අඩුපාඩු දැක්කාම වැරදි දැක්කාම හදන්න හදන අමානසිකයෙන් ගාන්න පුළුවන්. මරන්න ගාන මානසිකත් ඒ තිබුණම පව පවසිද්ධ. තාත්තා වුණත් පවසිද්ධ වෙනවා. පාප කර්මයක් හැදෙනවා. පාණාතිපාත ශික්ෂා සබේ කැදෙනවා. හදන්න ගානකොට මරුණත් ඒ කර්ම හැදෙන්නේ හදන්න ගාතු කර්ම. ලොකු කර්මයක් හැදෙන්නේ. හැම දෙයකම චේතනාවයි මුල් වෙන්නේ. දාණයෙන් පව් සිද්ධක් වෙනවා පින් සිද්ධක් වෙනවා. දැන් කාට හරි කෙනෙකුට බත් එකක් දෙනවා. ඒ බත් එක දෙන්නේ මේ පවුනේ මේ මනුස්සයාට බඩගිනින් ඉන්නේ කියලා පින් පින්ස දෙනවා. ඒක පිනක්. බත් එකක් දෙනවා පස්සේ යාගෙන් අස්සමක් ගන්න තියෙනවා අපිට. එයා ඒ අත බාර වෙන්නේ. යාට තියෙන පොඩර කරලා පිස්ස එකක් පූජා කරලා මාතමේ පිස්ස එක ගන්න අරි රසයි කියලා ඉතින් කතා බහ කරලා ඉතින් එට අපි එනවා මේ ෆෝම් එකක් අස්සම් කරන්න. එතකොට දැන් මට මොකවත් කරන්න බැර එකට කාලා විලදී ඊටවත් වෙලානේ. ඒ ඊට දිනා ගන්න බෑ කරන්නේ. ඒ විදිහට පාටි දීලා හරම් මේව කළා එතන කිසිම දෙයකින් පිල් සිද්ධ වෙන ඔක්කොම පව්. යටි හරමුණ මේ අරක. යටි හරමුණ අරක. ඒ නිසා ඒක පව් සිද්ධ වෙන දාන. පිල් සිද්ධ වෙන දානයක් නෙමෙයි. පිල් සිද්ධ වෙන දාන නම් බලාපොරොත්තු නැතුව දෙන්න. එයාගේ යාපතක නිසා පමණක් දෙන්න. අපේ යාපතක් එතන තියෙන්න බෑ. අපිට බලාපොරොත්තුවක් අපේ අවශ්‍යතාවයක් එතන තියෙන්න බෑ. එහෙම තිබුණ නැත්නම් ඒක පිල් සිද්ධ වෙනවා. ගොඩාක් අර තම අගන් වල එන පාටියෙම තියෙනවානේ. ලොකු ලොකු පාටි ඔක්කොම දෙන්නලා ඉතින් ලක්ෂ ගණන් වීදම් කරන්නේ. ලොකු තරුපය හොටල් වල දෙන්නේ පාටිය. එච්චර වීදම් කරලා ඒ වුණාට අකුසල පිරෙන්නේ. අර ගෙදර තියෙන ඊයේ රෑ උයපු ටික මේ උදේ පාන්දර පාත්‍රෙ දැම්ම ඒ මනතර දිව්‍ය ලෝකේ විවාහන පාළ වෙනවා. ලක්ෂ ගණන් වේදම් කරලා පාටි දෙනවා ඒ මනතර මොකවත් නෑ. අර ඉන්රෝල් විසිකරන ටික දුන්නාම එයාට ලොකු. ඇයි ඒ එතන අර අර තියෙන ටිකට වඩා මෙතන ශ්‍රේෂ්ඨයි. බලාපොරොත්තු නෑ. සංඝයාගේ ආපත පිණිස දෙනනේ මේ තාපසයා බඩගින්න ඉන්නේ මේ යට බත් ටිකක් දෙන්න ඕනේ කියලා ඒ ඒ සිතින් දෙන්න. එතකොට ඒකේ ආනිසංස වැඩි අර හැම පාටියක්ම හැම මේ වියදම රුපියලටම ඒගොල්ලන් බලාපොරොත්තු තියෙනවා. ඒ ඔක්කොම නැවත ගන්න තමයි ඒ කරන්නේ. කස්ටමර් බේස් එක හදන්න තමයි get together එකක් කියන්නේ. එතකොට ඒක තුල සම්පූර්ණ ලෝභයක් තියෙනවා. දැන් ගමේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන අපි බස් එකක් බුක් කරලා රුවන්වැලි සයිට් එකට ඒක ඔක්කොම වැඳගන්න වැඳගන්න මෙච්චර කාලෙක තාම ඉතින් වැඳලා නැන්නේ මේ අවුරුදු මෙච්චර කියලා වැඳගන්න කියලා හැමෝම එක්කන් ගිහලා වන්දවල තිල් සමාදන් කරලා පෙත්කම් වෙනවා. ආ විශාල ආනිසංශයක්. ඒ කර්මය කියන්න බැරි තරම්. දඩපොලේ 400ක් එකතු කරගෙන ට්‍රිප් එකක් එනවා. අන්තානේ බලන්න එක්කන් එනවා. ගිහලා ඔක්කොම අන්තානේ පැනලා ඔක්කොම ට්‍රිප් එකක්. ඒක කරන්නේ මොටිවේෂන්. අභිප්‍රේරණය. සේවකයාගේ සිත සතුට කරලා යන්න ඉන්න කට්ටිය නවත්තලා තව ටික වැඩ කාර්යක්ෂම කරවලා ආයතනය නඩත්තු කරන්න හදන්නේ. ඒක තුළ කිසිම පිනක් නැහැ. ඒක තුළින් පව් සිද්ධ වෙනවා. ඒ කට්ටිය තව රවට්ටනවා. ඒ කට්ටිය මානසිකව මුලා කරනවා. ඒ කට්ටිය හිත දිනා ගන්න, වැඩි කර වැඩ ගන්න, ශ්‍රමය ඕරලා ගන්න, අර යන වියදම දෙගුණයකින් කරන්න. අර මානසිකත්වයෙන් බැලහින වෙලා ඉන්න කට්ටිය ශක්තිමත් කරලා ආදායම වැඩිපුර උපයවන්න. එහෙම එකකට ඒ කරන්නේ. ඒ නිසා එතන ලක්ෂ 25ක් විතර වේදම් කරලා ඒ කරන මේ එකෙන් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ වෙන එකක්. මෙතන රුපියල් 20000 කියලා තියෙන බස් එකට. හැබැයි ඊට වඩා ආනිසංස වැඩි මේ. අර චේතනාව මුල් වෙලා ඒ කර්ම හැදෙන්නේ. චේතනාවට අනුව ඒක ඇත්තට. පිළිමයක් ඇවිල්ලා තිබුණාම ඉතින් වාසුණා කෙනෙක් අපි කතා කරලා කියන මේක පොඩ්ඩක් ප්‍රචාර කරන්න කියලා. ඒකට එයා වැලිය හඹරලා ඕදලා මඩ වලින් එකතු වෙන ඒවා ටික ඔක්කොම ඒකකින් අරගෙන ඒ වලට තමයි සිමෙන්ට් එකතු කරන්නේ. එකතු කරලා නිකන් ජෙලිය වගේ හදනවා. ඊළඟ ගාහන්ට මේව කරලා ලස්සනට බඩේ ඒ යමතනවා කියන තැන් වල ඔක්කොම බලලා ඔක්කොම හදලා කරලා ලස්සනට තීන්ත කාලා හදලා දෙනවා. එයාට පෞ සිද්ධ වෙන්නේ නැහැ. එයාට පින්. හැබැයි නිදාණයක් ගන්න බඩ හාරලා අත දාලා අර මුට්ටියක් වගේ එකක් ගන්නවනේ. එයා පාට යනවා. මෙයා කරන්නේ කැචප් කරලා බර ටිකක් එහෙමම සුද්ධ කරලා අර ඔක්කොම පරණේ ඔක්කොම කඩන්න එපා. කඩලා කරලා හාරලා කරලා ලස්සනට හදනවා. මෙයා දිව්‍ය ලෝක යනවා. අර මනුස්සයා පාට ඇයි එයාගේ අදහස තින්නේ බුදුහාමුදුරන්ගේ බඩේ තියෙන නිදාන එක. ඒකට එයා එයා අපස්ත. ඒ චේතනාවලේ දේවදත්ත ගලපෙරළුවා බුදුහාමුදුරන්ගේ මාපටැඟිල්ලට ගල්පතුරු කැල්ලක් වැදිලා මේ ලේතල්මක් තියෙනවා. පොළොව පලාගෙන දේවදත්ත අපායට ගියා. ජීවක වේද මාත්‍යා පීය හරගෙන කපනවා බුදුහාමුදුරන්ගේ ඇඟිල්ල. කපලා ඒ ලේ කුණු වෙච්ච ඔක්කොම සුද්ධ කරනවා. සුද්ධ කළා පත්තු බණ එයා දිගලෝ. බලන්න ඒ කර්ම දෙක ලේ තල්මට අපාය යනවා කකුල පළල නැති වෙලෝ කියන. හැබැයි මේකේ චේතනාව තථාගතයන් වහන්සේ බේර ගන්නවා. වෙදකම් කරන්නේ. භාග්‍යතුන් වහන්සේගේ එයා දන්න සිල්ප හැම එකක්ම දාලා සෝපත් කරන්නේ. ඒ නිසා දිව්‍ය ලෝකේ එයාගේ චේතනාව පිරිසුදුයි. අරයාගේ චේතනාව මරන්න. බුදුහාමුදුරු මරලා බුද්ධත්වයට ගන්න ඕනේ යාට. ඊළඟ බුදුහාමුදුරු මම. ඒ නිසා අපායට. හැම සිතිවිල්ලටම කර්මයක් හැදෙනවා. හැම සිතිවිල්ලටම කර්ම හොඳ හෝ නරක හෝ. අපි මේව බලනවා. බලන්නකො මේ ඇලපාරේ සෑහෙන වතුර යනවනේ වැස්ස කාලේ. යන්න විදියක් නැහැ මේ බෑලා යන්න පුළුවන් සාමාන්‍ය කාලේ වැස්ස වැඩි කාලේ යන්න බෑ. අඩි 10 අතර. පාලමක් දාන්න එක മന്ത്രി කෙනෙක් නැහනේ අපට. කිසිම කෙනෙකුට මේක පේන්නේ නැහැ නේ කියලා මිනිස්සු හිතනවා. පාලමක් දාන්න ඕනේ දාන්න ඕනේ කියලා සිතිවිල්ල එනකොට කවුරු හරි එතන මේ ප්‍රභූවරේ කියනකොට එයාට හිතෙනවා බලන්නකො මේ මේ සම්බන්ධ පාලමක් නැහනේ. එයාට හිතෙනවා පාලම දාන්න. ඒ හිතන්නේ අර මිනිස්සුගේ සිතිවිලි වල බලපෑම. ඒගොල්ලෝ හිතනවා පාලමක් තිබුණොත් හොඳයි කියලා. මේගොල්ලන්ට හිතෙනවා පාලමක් දාන්න ඕනේ කියලා. ඒ චේතනාව කවදාද මේ ප්‍රතිඵල දෙනවා. ඒකේ ධාරිතාව කවදාද දවසක් ක්‍රියාත්මක වෙනවා. මනෝසයෙන් ගිහිල්ලා පාන කාලේ මේ සමරක් ඇහුවා මම ඒකද කාලය මේ වැඩි නැද්ද කියන්නේ මනුලොවට වැඩි ඒ කාලය වැඩිනේ ඒක පයින් ගියොත් නේ එහෙම කියලා පයින් යන කෙනාට කාලය නිර්ණය කරන්න පුළුවන් මනෝකායට කාලයක් නිර්මණය කරන්න බෑ. තප්පරයට ලක්ෂ පහක් විතර මේ ට්‍රැවල් කරන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ ළඟ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කියන අත දිග හැරෙන තැනේට මේ විශ්වයේ මේ තරලය මේ යන්න පුළුවන් කියලා. ඒක ගමන් කරලා එන්න පුළුවන් කියලා කියනවා. එච්චර ඉක්මනට යන්න පුළුවන්. ඒ රැඳී සිටීමේ කාලයත් එක්කත් ඒක ලැබුණා. දැන් රැඳී සිටින කාලය තීරණය වෙන්නේ පොළොවට සාපේක්ෂව. හේතුව මේ පීචලා ඉන්නේ පොළවේ. ඒ නිසා පොළොවට සාපේක්ෂව අරක තීරණය වෙන්නේ. අපි අපායකින් ඉපදුනොත් සම්පූර්ණම අපේ ෆිසිකල් එකයි මනෝ එකයි දෙකම එතන නිසා ඒක තියෙන්නේ අපායට සාපේක්ෂව. දැන් බුදුහාඳුර උදේ හැමදාම පින්ඩපාත වැඩියනේ. දැන් දිව්‍ය ලෝකෙට ගියාම දැන් දිව්‍ය ලෝකේ දවසක් කියලා කියන්නේ මනුස්ස ලෝකෙට අවුරුදු ගණන්නේ. එතකොට දැන් බුදුහාමුදුරුවෝ දිව්‍ය ලෝකේ ගිහිල්ලා උදේ හවස මනුලෝකෙට එන්න නම් පින්ඩපාතේ. එතකොට දැන් බුදුහාමුදුරන්ට සාමාන්‍ය විනාඩි දෙකෙන් දෙකට එන්න එපායි. විනාඩි 15න් 15ට එන්න එපා. 15ක් යනකොට කියන පින්ඩපාතේ වඩින්න තියෙනවා. කටියන මොකද දැන්නේ වළඳේ පොඩ්ඩක් ඉන්න කියලා ආයෙ එනවා. ඇවිල්ලා වළඳලවල ආයෙ උඩට යනවා. ගිහිල්ලා විනාඩි 10ක් යනකොට ආයෙ පින්ඩපාතේ වඩින්න තියෙනවා. දැන් ඕම එකක් නෙවෙන්නේ. එහෙම එකක් වෙලා නැහනේ. එහෙනම් බුදුහාමුදුරෝ පීකලා හිටියේ පොළවේ. ඒ නිසා උන්වහන්සේ ඒ පොළොවට සාපේක්ෂව උන්වහන්සේට කාලය තිබුණේ. වස් මාස 3ක් වැසුවයි කියලා කියනවට කියනවා මිසක් කවදාකවත් කිසිම තැනක දේශනාවේ කියන්නේ නැහැ මේ දිව්‍ය ලෝකේ පැයක් වස් වැසුවයි කියලා. වරුවක් වස් වැසුවයි කියලා කියන්නේ. හැබැයි ඒ වගේ කාලයක් තමයි වස් වැසුවේ. නම් පොළොවට ඒක මාස 3. මේක භ්‍රමණ වේගයට සාපේක්ෂව. අණුවල වෙනස් වීමක් වෙන්නේ නැහැ. එතන දිවිතලයේදී මෙහෙදී වෙනස් වීමක් වෙනවා එතන උප්පත්ති ලැබුවොත්. එහෙම නැත්නම් වෙනස් වීමක් වෙන්නේ දැන් ඇමරිකාවෙන් කෙනෙක් මේ ආවොත් එයා රාටිසි අයර්ලා ඉන්නවා. නිින්ද යන්නෙම නෑ. ඈනුමක් යන්නේ මොකවද? දවල් වෙනකොට යට ඉන්න බෑ. එයාට හරි අමාරුයි. එයා නිදා ගන්නවා. මොකද කියලා බලනකොට ඒ දවල් කියන්නේ මේ රෑ. එතකොට ඒ මේ පුරුදුලා පුරුදුලා මේට ආවම එයාට රැට නිින්ද යන්නේ එයා නිින්දන්නේ දවල්ට. කාලයක් යනවලු එයාට අපේ රැයට නිින්ද ගන්න. ඒ කියන්නේ එයා දවල් නිදා ගන්න උරු වෙනවා. මේන් ඇමරිකාවට යන කට්ටියටත් ඒක තියෙනවා. ඒගොල්ලන්ට ඒට රැය නිින්ද යන්නේ දවල් නිින්ද යන්නේ. කාලය කියන එක ස්ථිර එකක් නෙමෙයි. හැම මොහොතක් ගන්න වෙනස් වෙන එකක්. භ්‍රමණයට සාපේක්ෂව තීරණය වෙන එකක්. මේ පෘථිවියේ භ්‍රමණ වේගය කොච්චරද කියලා ගණන් හදලා බලනකොට ඇස්පිල්ලම් දෙකක් ගන්නකොට එක තප්පරයයි ඒ තප්පර වලින් 60ක් ගියාම විනාඩියයි ඒ විනාඩියෙන් 60ක් ගියාම පැයයි ඒ වගේ ඒවා 24ක් විතර ගියාමලු මේක එක වටයක් හරියට කරකෙන්නේ එහෙම කියලා ගණන් හදලා තිනේ ඒ කාලේ ඉතින් ඒ වගේ ඒවා 308 පාක් ගියාම තමයිලු මේ සූර්යාගේ වටේ එක වටයක් කරකෙන්නේ අපි වටේ කරකෙන එකයි සූර්යා වටේ කරකෙන එකෙන් තමයි මේ මාස ටිකයි දින ටිකයි අවුරුද්දයි මේක තීරණය කරලා තියෙන්නේ සමහර විට මේක භ්‍රමණ වේගය තව ටිකක් අඩු වුණොත් මේ පැය ගන්න වැඩි. එතකොට දවසට පැය 30ක් නැත්නම් 40ක් වෙනවා. දවල් කාලේ පැය 20යි රාත්‍රී කාලේ පැය 20යි. ඇයි මේ භ්‍රමණ වේගය අඩු? භ්‍රමණ වේගය අඩු නම් සූර්යා වටා යන්නත් වෙලා යනවනේ. ඒතර 360 පයින් යන්න බෑ. එතකොට 450ක් විතර දවස් යනවා. වටයක් යන්න. හඳ අපේ වටේ කැරකෙන්න දින 28ක් යනවා. එන්න 14න් 14ට ඒක මේ අවර කියලා එම පොය දෙකක් හදලා තියෙනවා. එතකොට හන්දේ භ්‍රමණ වේගය ඊට වඩා අඩු වුණොත් එයාගේත් කාලය වැඩි වෙනවා. එතකොට දින 35කට විතර තමයි එක වටයක් හැරෙන්නේ. එතන පොයක් අපට එන්නේ දින 35කට. උන්සන්ද කියන එක සම්පූර්ණ හඳ පිරිච්ච දවස කියන එක ඒ කාලේ ඉඳලම තියෙන පුතුවේ පටන් ගත්ත දවසේ ඉඳලම තියෙනවා. ඒක නැති කරන්න බෑනේ. ඒක නැති කරන්න නම් හඳ අයින් කරන්න ඕනේ. හඳ අයින් කරන්න බෑ. ඒක අපට වඩා ලොකු ග්‍රහයක් නේ. දූෂණ සම්පූර්ණ ග්‍රහය මණ්ඩලයේම කඩ කඩ නිතරම දැන් මේ සෙට් එකම වැටෙනවා වැටෙන ගමන් ගමනුත් කරනවා ගමන් කරන ගමන් කැරකෙනවා කැරකෙනවා ට්‍රැවල් කරනවා ඒකම පාත් වෙනවා අපි මේ ඉන්නේ මේ ගමන් කරන ගමන් පොළොවට වැටෙන ගමන් ඒක දන්නවනම් අපි එකක්වත් ගොඩනගන්නේ අපිට ඒක දැනෙන්නේ අපිට නම් මේක ස්ථිර ප්ලැනට් එකක්. ඒ මොන කණු ගාලා මුක්කු ගාලා මේක තියලා තින්නේ කියලා අපිට හිතෙන්නේ. ඒ නිසා අපි මේකේ මායින් හදාගෙන අපි නඩු කියගෙන ඉන්නවා. කොහොමද නඩුව දිනනවා කියන්නේ. සයනසදේතොල් දිව්‍යතල මේ පෘථිවිය තුලමද නෑ උඩ තියෙන. උඩ නේ. ඒක තමයි. ඒ කියන්නේ පල්ලයට යන්න යන්න බර වැඩි, උඩට යන්න යන්න සෑල්ලු වැඩි. එතකොට අපායවල ඔක්කොම තියෙන පල්ලයා. ඇයි ඒවා බර වැඩි නිසා. උඩට යන්න සෑල්ලුනේ දිව්‍ය ලෝක තියෙන උඩ, බ්‍රහ්ම ලෝක තියෙන ඊටත් උඩ. තවත් සෑල්ලු. ඒ වගේ කාලේ වැඩි ආයුෂ සෑල්ලු වැඩි කියලා කියන්නේ භ්‍රමණ වේගය අඩුයි කියන එක. එතකොට ආයුෂ වැඩි. එක දවසක් යන්න සෑහෙන කාලයක් යනවා. පල්ලයට යන්න යන්න බර වැඩි බර වැඩි නිසා න්‍යාස්ටියේ තියෙන ධාර්තාව වැඩි. ඩෙන්සිටි එක වැඩි. එන්න භ්‍රමණ වේගය වැඩි. ඒ නිසා ඉක්මනට භ්‍රමණය වෙනවා. මේ සූර්යයා කිරණමද හෙටත් බලපාන්නේ. සූර්යාගේ ක්‍රීඩන කියන එකට වඩා ආලෝකය. ආලෝකය. ඒකත් මේ ආලෝකය. මේ තරංගයම තමයි බලපාන්නේ. ඒ කියන්නේ අපායටත් ආලෝකයක් වැටෙනවා. ඔව් අපායෙත් මේ ආලෝකයක් තියෙන ගිනි වලින් එන ආලෝකය තියෙනවනේ. ඕනම අණුවක් භ්‍රමණය වුණොත් ආලෝකයක් එනවා. ආලෝකය කියන්නේ වෙන මොකවත් නෙමෙයි. අණුවක් භ්‍රමණය වෙනකොට ඒ ඒ රත් වීම නිසා අටගන්න මේ තේජෝ ධාතුව. තේජෝ ධාතුව තමයි මේ ආලෝකය කියන්නේ. දැන් මේ අපිව පේන්නේ මේ මේ අවට තියෙන නයිට්‍රජන් වායුව ඔක්කොම රත් වෙලා. ඔක්සිජන් වායුව රත් වෙලා. කාබන් ඩයොක්සයිඩ් වායුව රත් වෙලා. ඒවා භ්‍රමණය වෙනවා. ඒ භ්‍රමණය වෙනකොට දිස්නයක් එනවා. ඒ දිස්නෙන් තමයි ඔක්කොම පේන්න ගන්නේ. ඒක පේන්න නම් ඒ අනුභ්‍රමණය වෙන්න නම් සූර්යාගෙන් තරංගයක් එන්න ඕනේ. එහෙම නැත්නම් වෙන මොනවාරි තරංගයක් එන්න ඕනේ. මේ ලොකු තරංගයක් යවන්න පුළුවන් මේ ධාරිතාවක් අපිට නැහැ. ඉතින් සූර්යාගෙන් එන තරංගයට තමයි බබලවන්නේ. සූර්යා බැස්ස ගම තරංගේ නැහැ. ඒතර අණුවල භ්‍රමණ වේගය ඒම අඩු වෙනවා. අවස් වෙලා පොඩ පොඩ පොඩ කරවලා ඒම භ්‍රමණ වේගය ගොඩාක් අඩු වෙච්ච ගමන් මොකවත් පේන්නේ නැහැ. ආය අර තරංග වෙනකොට ආයි මේ ඔක්කොම භ්‍රමණය වෙනවා. භ්‍රමණය වෙනකොට දිලිසෙනවා. ඒතකොට දවල් කියලා ඔක්කොම පේනවා. ඊට පස්සේ එයන් කොටන්න පටන් ගන්නවා. ඒ විදිහට තමයි මෙච්චර කාලයක් අපි වයසට ගියේ. හැමදාම ඉතින් ඕක තමයි හිතන්නේ. රෑ වුණා, දවල් වුණා කියලා. මේ අනුභ්‍රමණ වේගය වැඩි වෙනවා, භ්‍රමණ වේගය අඩු වෙනවා. ඒ ආලෝකයට අපි දවල් රෑ කියලා නම් දෙකක් තියාගෙන ඉන්නවා. ඇත්තටම දවල් රෑ කියලා එකක් නැහැ. අදි බලවේගී තරංගයක් චන්ද්‍රිකාවක් වගේ එකක් ඊටෝලා හොඳ තරංගයක් පොළොවට දුන්නා නම් මේ විදිහටම එළිය වෙනවා. අර සූර්යාගෙන් එන කැපැසිටි එක දෙන්න ඕනේ. දුන්නා මේ විදිහටම දවල් වෙනවා. මුළු පෘථිවියම දවල් කරන්න පුළුවන්. රැක් නැතුව. නමුත් එච්චර තාක්ෂණය තාම දියුණු වෙලා නැහැ. තරංගයකින් තමයි සිදුවෙන්නේ. එතකොට ලයිට් එකක් ඕනෙත් නැහැ. ලයිට් අවශ්‍ය නැහැ. සබ්දේතාවම විශ්වේ වාකිනම් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ විතරක්ම ලෝකේ හැම શબ્දයක්ම පවතිනවා. හැම තරංගයක්ම පවතින තරංගයක් විනාශ කරන්න බෑනේ කොහොමද විනාශ කරන්නේ තරංගයක් විනාශ කරන විද්‍යාවක් ලෝකේ කවුරුත් හොයාගෙන නැහැ එහෙම තරංගයක් විනාශ කරන්න පුළුවන් කියලා විද්‍යාවක් ආවනම් ඕනම කර්මයක් සකසලා ඒක අවති කරන්න පුළුවන් ආනන්තරේ පාප කර්මයක් කළා ඒ තරංගය මේ මැෂින් එක දැම්ම අවති කළා හරි සරලයිනේ වැඩි. එහෙම කරන්න බෑ. මහා මේක පර්වතේ හිටියා සමුද්‍ර මැජ්ජේ මූද මැදකින් නැවක හිටියත් ඒ කර්මය පරිසන්දන. ඒ කියන්නේ තරංගයට මොකවත් කරන්න බෑ අපට. ඒ තරංගේ මෙල්ල කරන්න පුළුවන්. කෙනෙක්ගේ බත් එකක් ඉදිරුවාම සංඝයාට දන් දීලා, වැඩිහිටියාට දන් දීලා, වයසකයට දන් දීලා, ඒ උදරගත්ත බත් පාර්සලය වගේ 100ක් විතර පූජා කරලා අර බත් පාර්සලේ ඇතිවෙච්ච කර්මය මෙල්ල කරන්න පුළුවන්. ඒක නැති කරන්න බෑ. අර වැඩිපුර කරපු නිසා අර මෙල්ල වෙනවා. එහෙම නැතුව අරක නැති වෙන්නේ නැහැ. එහෙම නැති කරන ක්‍රමයක් නැහැ. මකන ක්‍රමයක් නැහැ. පව් කමා කරන ක්‍රමයක් නැහැ. ක්‍රියා කරන්න බැරි තත්ත්වයටපත් කරන්න පුළුවන්. කෙනෙකුට බැන්නාම ගිහිල්ලා සමාව අරගෙන ඒක හදාගන්න. ඊට පස්සේ කාටවත් බනින්නේ නැහැ. යාට ප්‍රශංසා කරන මේ වගේ අර ඒකට විරුද්ධ පැත්තේ තියෙන හොඳ කර්මය සම්මා කර්මය කළාන් පස්සේ අරක ගොඩාක් දුරට මෙල්ල වෙනවා, අඩු වෙනවා, සමහර ක්‍රියාත්මක නොවේ ඉන්නවා. හැබැයි විනාශ කරන්න බෑ. අවෝසි වෙච්ච කර්මයක් තියෙනවා. මොන වුණාද මගේ අවති වෙලා තියෙන්නේ කියලා පරිචිත්ති දිනකට බලන්නත් පුළුවන්. කොච්චර මට පරිසම් දෙනවද කොච්චරක් වෙනස් කරන්න පුළුවන්ද කොච්චරක් අවති වෙලා තියෙනවද තවත් අවසි කරන්න පුළුවන් ධාරිතාව කොච්චරක් තියෙනවද ඒ ඔක්කොම බලන්න පුළුවන්. හැබැයි අවසි වෙච්ච එක නැති කරන්න බෑ. මගේ ජීවිතේ මං රාගසිතවිල්ලක් හිතුවා නම් ඒ රාගසිතවිල්ල මකන්න බෑ. ඒක තියෙනවා. වෙන කෙනෙකුට ඔයලා බලන්න පුළුවන් 2016 ආවල් මාසේ ආවල් තැන වාඩි වෙලා මෙයා රාගසිතවිල්ලක් හිතුවාය කියලා කියන්න පුළුවන්. හැබැයි රාගසිතවිල්ලට ක්‍රියාත්මක වුන්නේ නැහැ. මානකම අතහැරියේ නැහැ. පරාජිකා වුන්නේ නැහැ. හැබැයි සිතුවිල්ලට ඇවිල්ලා තියෙනවා. අවසි වෙලා ඒක ඒක ක්‍රියාත්මක වෙලා නමුත් මේ එකක් ආවාය කියන එකත් රෙකෝඩ් එකේ තියෙනවා. ඒ එකක්වත් මකන්න බෑ. එතකොට තමයි විඥානත් එක්ක ඇදගෙන යනවාද ඊළඟ භවයටත් ඒක ඇදගෙන යන විඥානය විශේෂයක් නේ. මෙතන විසිරෙනකොට තව තැනකින් මතුවෙනවා. ඒ මතුවෙනකොට ඒ ශක්ති විශේෂයම ඒක නිසා මේ තියෙන කර්ම ටික එතනට පරිසම් දෙනවා. සමහරට එංගලන්ත කෙනෙක් නම් සුද්දට පරිසම් දෙනවා. ඒ කියන්නේ ලංකාවේ කළු එකෙක් ඒ ඊළඟ භවයේ සුද්දෙයි. පරිසම් වෙනවා. ඒ යවටම කැරකි කැරකි තියෙන විතරක්. මුළු පෘථිවියම විශ්වයම එක කැරකිලා තියෙන්නේ. දිව්‍ය ලෝකෙට ගියත් ඒක නේ මේ කරන කර්ම වල දිව්‍ය ලෝකෙ පරිසම් දෙන්නේ. අනේ පිටිසිරිතුමාට විශාල දිව්‍ය විමාන පහළ වුණාලු. දිව්‍ය ලෝකෙ මොකවත් කරේ නැහැ. දිව්‍ය ලෝකෙ කාටද දන් දුන්නේ? මහ පොළොවේ කළේ. පෘථිවියේ ගෞතම බුදුහාමුදුරන්ට ඒ ශ්‍රාවකයන්ට දන් දුන්නා. කාඩියෝදී බතේ වෙන තරම් දුප්පත් වෙලා ඉඟා කන මට්ටමටම දන් දුන්නා. දීලා ඔක්කොම ඉවර කළා. බලනකොට දිව්‍ය ලෝකේ වගේ දහස් ගුණයකින් පහළ වුණා. එහෙනම් මේ කරන දේ දිව්‍ය ලෝකෙන් පහළ වුණේ කොහොමද? ඒ කියන්නේ මේ විශ්වයට මේ තරංග බලපානවා. මොන ග්‍රහයටකින් ඉපදුනත් ඒක ඒකාන්ත වශයෙන්ම පරිසන්දිනවා. ඒතර සනස රහත් වෙනකොට ඒ අකුසලයේ තරංග ටික නිරෝධ කොහොමද ස්ප්ලිට් වෙන්නේ ඒතර? රහත් වෙනකොට වෙන්නේ වෙන එකක්. ඇලීමෙන් ගැටීමේ ස්වභාවය තුළ මේ සිත නිදහස් වෙනවා. අපේ ශක්ති විශේෂය ඇලීම ගැටීම කියන ස්වභාව දෙකෙන් නිදහස් වෙනවා. එතකොට අරව ඇලීම් ගැටීම් තිබුණාට නිදහස් වෙච්ච කෙනාට පරිසම් දෙන්න බෑ. අද ගැනීමක්. ඒ නිසා ඒ කර්ම ටික තියෙනවා. පරිසම් දෙන්නේ නෑ. පරිසම් දුන්නත් වැඩක් නෑ. පරිසම් දෙන්න කෙනෙක් නෑ. ඒකයි ඒ රාත් වෙච්ච කෙනෙකුටගේ කර්ම වලට සිද්ධ වෙන්නේ. හැබැයි රාතන් වහන්සේ පිරිනිවන් පානකම් ඒ කයට එක පරිසම් දෙනවා. ඒ ඇය තුළ පැවැත්මක් තියෙනවානේ. ඒ නිසා පරිසන්දන ලෙඩ වෙනවා, ගුටි කනවා, ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. එයා තාම පිරිනිවන් පාලා නැහැ. පිරිනිවන් පෑවට පස්සේ තව භව 100කට විතර කර්ම තියෙනවා. හැබැයි ඒක පරිසන්දෙන්නේ නැහැ. ඇයි ඇලිමෙන් ගැටීමෙන් ඒ ශක්ති විශේෂ නිදහස් වෙලා. ඒ නිසා කර්ම තියෙනවා. උන්වහන්සේගේ නමින් තියෙනවා. තිබුණාට වැඩක් නැහැ. කිසි වෙලාවක වෙන අණුවක් එක එකතු වෙන්නේ වෙන්නේ නැහැ. උපාසක මාත්‍යා කරන කුසලෙ මට පරිසම් දෙන්නෙත් නැහැ. අකුසලෙ පරිසම් දෙන්නෙත් නැහැ. මං වෙනුවෙන් කෙරුවා තමයි පරිසම් දෙන්නේ. සයනස පින් අනුමෝදන් කරනකොට එතකොට ඒක වෙනුවෙන්නේ කරන්නේ. කිරියම්මා වෙනුවෙන්නේ. දැන් අපි එහෙම වෙනුවෙන් නැතුව දෙන එකක් එහෙම පරිසම් දීලා තියනවාද? නෑනේ. සයනස අවසානයේදී අපි පින් අනුමෝදන් කරන්නේ. එතකොට චේතනාව නිසාද ඒක? චේතනාව නිසා තමයි ඒක වෙන්නේ. අනුමෝදන් කෙරුවොත් තමයි යන්නේ. නැත්නම් යන්නේ නෑ. ඒ විඤ්ඤාණයක් එකතු වෙන සුවනස එකතරා තැනකට ඔක්කොම රහතන් වහන්සේලාගේ එකතු වෙන්නේ මිශ්‍ර වෙලා දිය වෙලා යනවා. මේ විශ්ව ශක්තිය තුළ මේ විශ්ව පද්ධතිය තුළ මිශ්‍ර වෙලා යනවා, දිය වෙලා යනවා. වතුර භාජනයකට වතුර කෝපයක් එකතු කරනවා. ඒ වතුර කෝපය කොහෙද තියෙන්නේ කියලා කියන්න පුළුවන්ද? වතුර මිශ්‍ර කළයි කියලා ඔප්පු කරන්නත් පුළුවන්ද? ඒ වගේලු මේ රාතන් වහන්සේගේ ශක්ති විශේෂයේ සිත මේ විශ්වයට එකතු වෙලා මිශ්‍ර වෙලා දිය වෙලා යන්නේ ඒ විදියට. පානීය ජලය බේසමක තියෙනකොට පානීය ජලය කෝපයක් එකට එකතු කළාම මම දන්නවා මම මේකට එකතු කළා කියලා. නමුත් එකතු කළපුවාට මට ඔප්පු කරන්නවත් බෑ. එහෙම එකතු කරයි කියලා කිසිම කෙනෙකුට හඳුනා ගන්නවත් බෑ. හැබැයි තියනවා කියලා විතරක් දන්නවා අපි. නමුත් ඒක ඔප්පු කරන්න බෑ. ඒක පේන්නේ ඒ වගේ තත්ත්වයක් තමයි ඒ රාතන් වහන්සේගේ සිතට වෙන්නේ. ඒකල ආයෙ ටිකක් යනකොට සම්පාපේසාවට විද්‍යාවස්ථාන වෙනවා. ඒක ටිකක් අර. ඒතකොට මානසිකව ටිකක් සතුටු වෙන්න ඕනේ. ඒක දවසකට 20 පාරක් සිල් කැඩිච්ච කෙනා 20 පාරම නැවත හැදුවාම ඊළඟ දවසේ කැඩෙන්නේ 19 වතාවයි. නැත්නම් 18 වතාවයි. ඇයි අර කැඩිච්ච එක හදලා හදලා පුණුවක් ලබනෝනේ. ඒ පුණුව තුල අර කැඩෙන ප්‍රතිශතය අඩු වෙනවා. සතියක් විතර බලනකොට 15 සතාවයි කැඩෙන්නේ. ඕම ඕම ගිහලා එක වතාවයි දවසට කැඩෙන්නේ. ඊට පස්සේ සතියට එක වතාවක් කැඩෙයි. පස්සේ අවුරුද්දට එක සැරේ සිල් කැඩෙන්නේ. ජීවිත කාලෙම සිල් කැඩෙන්නේ නැහැ. ඒක ක්‍රමානුකූලව හැදි හැදි එන්නේ. දැන් කෙනෙකුට ආල්සේරුවක බත් කන්න ඕනේ. ආල්සේරුව දීලා බලන සී නැති වෙනවා. සමට එයා මැරෙන්නත් ඉඩ. උස්ම ගන්න බැරුව. හැබැයි එයා කන ක්‍රමයේ බත් වලට ඇඳි දෙකක් එකතු කරන බත්. ඒතකොට එයා බලලා මේ හිතනවා මේ ඊයේ ප්‍රමාණයම නේ කියලා සම්පූර්ණ කාලා දාන. ටිකක් අමාරුයි. නමුත් බලන ඊයේ ප්‍රමාණය ඊයේ කන කෑවනේ පුළුවන් මට කියලා එයා හිතා දාන කාලා දාන. පහුවෙන්දට ඇඳි දෙකක් එකතු කරනවා. ඒ පිඟානෙමයි දෙන්නේ. ඒතර යාට තියෙනවා ඊයේත් මේක කෑවනේ නම් අදත් පුළුවන් කියලා හදත් කන ක්‍රමානුකූලව ගෙනියනවා හැන්දෙන් හැන්දෙන් හැන්දෙන් ආල් සේරුවකට පස්සේ මුට්ටිය පිටින් පෙන්නන පුතේ මේ මේ මෙච්චර බත්වා දවසකට කනවායි කියලා එයාටවත් හිතා ගන්න මෙච්චර කන්න පුළුවන්ද කියලා ක්‍රමානුකූලව එක යන්නේ ඒ වගේ තමයි ඒ ඒ කියන ඒ ධර්මතාවය සන්න ඉස්සරහට භ්‍රමණ වේගය අඩුයි අඩු වෙලා වැඩි වෙයි වැඩි වෙලා අඩු වෙන්නේ. වැඩි වෙලා. වැඩි වෙලා අඩු වෙන්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ජීවිත කාලය අඩු වෙලා තමයි නෑ. වැඩි වෙලා නේ සනත්. භ්‍රමණ වේගය වැඩි වෙනවා. ආයුෂ කොහොමත් අඩු වෙනවා, ලෙඩ රෝග වැඩි වෙනවා, ප්‍රශ්න වැඩි වෙනවා, ආහාර ප්‍රශ්න ඇති වෙනවා, ආර්ථිකය වැටෙනවා, වැස්ස මේ ඔක්කොම එනවා. ඇවිල්ලා ඊට පස්සේ ආය අඩු වෙනවා. කොහොමත් බුද්ධ ශාසනයක් යලි පීඨෙනවා නම්, එහෙම නැත්නම් පවතින ධර්මතාවය බැබලෙන්න නම් මේක ටිකක් ඒ විදිහට තමයි වෙනස් වෙන්නේ. මිනිස්සු ධර්මයට නැඹුරු වෙන්න නම් ධර්මයේ අවශ්‍යතාවය වෙන්න එපායි. ඒ අවශ්‍යතාවය මොකද්ද ඇති වෙන්නේ? දුකෙන්නේ. එහෙනම් දුක වැඩි වෙන්න භ්‍රමණ වේගය වැඩි වෙන්න ඕනේ. භ්‍රමණ වේගය වැඩි වෙච්ච ගමන් ආර්ථික ප්‍රශ්න, පෞල් ප්‍රශ්න, මානසික ප්‍රශ්න, සමාජීය ප්‍රශ්න, රට රාජ්‍යවලට එක ප්‍රශ්න, ඒ හැම ප්‍රශ්නයක්ම එනවා. එතකොට මිනිස්සු දකිනවා මේ යුද්ධ කළා වැඩක් නැහැ. කසාද බඳලා වැඩක් නැහැ. අම්බ කළා වැඩක් නැහැ. මේ අම්මතනම දුකයි කියලා කල කියලා මිනිස්සු බලනවා මේකට උත්තරේ මොකද්ද? බුදුන් සරණ යන්නේක. ඕන් ආර්යවරු බී වෙන තැන. දුක දුක ඇතිවීමට හේතුව. නිදාස් වෙන ක්‍රමය මිනිසුන්ට පෑදිලිව පේනවා. එතකොට බුදුන් සරණ යන ප්‍රතිශතය වැඩි. එතකොට මේ ප්‍රතිසතිය තුළ මේ පින් ඇත්තෝ පෙර වඩපු කටි ඉක්මනට ඉක්මනට ප්‍රත්‍යක්ෂ කරනවා. එතකොට ආර්යවරු පහළ වෙනවා. පහළ වෙච්ච ගමන් මේක ටක් ගාලා බ්‍රමණ වේගය අඩු වෙනවා. අඩු වෙලා තිබුණාට වඩා බොහොම ශාස්ත්‍රික බොහොම යහපත් පිරිසක් ඉන්න මේ හොඳ ග්‍රාහකයෙක් බවට මේකපත් වෙනවා. ඒගොල්ල පිරිනවම් පෑවට පස්සේ ආය අර දුස්සීල කට්ටියකින් ආයි මේක ආයි ප්‍රමණ වේගය වැඩි වෙනවා. සයනස ඒකට ගමන වේගයට මිනිස්යාගේ සීලය බලපානවද සයනස? නැත්තම් මුළු ලෝකෙම කට්ටිය එකතු කරලා පන්සිල් සමාදන් වෙලා පැය 24ක් තියලා බලන එක දවසක්. පැයට කිලෝමීටර් 1300ට භ්‍රමණය වෙනවා නම් මේක කෙලින්ම 200ට 150ට විතර අඩු වෙනවා. සමහර 10ට අඩු වෙන්නත් පුළුවන්. එක දවස අසිල් ගත්තොත් එච්චර ලොකු වෙනසක් නේම ගන්න නැහැ මිනිස්සු. ඒ නිසා භ්‍රමණ වේගය වැඩි. භ්‍රමණ වේගය වැඩි නම් වයි වලාකුළු තල්ලු වෙන ප්‍රතිශතය වැඩි. ඒතර වයින් නැහැ. වගාවල් නැහැ. වතුර නැහැ. මිනිසුන්ට ප්‍රශ්න වැඩි. මේ ඔක්කොම අපේ කර්ම මේ ගෙවන්නේ. මිනිස්සු සිල් නැහැ. රටේ පළවෙනි පුරවැසියා ඉඳලා අන්තිම පුරවැසියා යනකම් කවුරු සිල් ගන්නෑ නේ. ගත්තට ඒක මාන්නෙටනේ. උපාසකම රැක ගන්න සිල් ගන්නවා මිසක් කවුද රාත් වෙන සිල් ගන්නේ. එහෙම සිල් ගන්න උවමනාවක් නැහැ නේ කට්ටියට. පිරිනිවන් පාන්න සිල් ගන්න කට්ටියක් මට පෙන්වන්නකෝ. දවල්ට දාණේ හම්බ වෙනවලු මේ පිළිවෙලට. උදේට කිරි එකක් හම්බ වෙනවලු. ඉතින් ඒකට සිල් ගන්නවා. ඉතින් කිරි වීදුරුවට සිල් ගන්න චරිතක් තියෙනවද? රහත් වෙන්න සිල් ගන්න එපාය. අපි උපාසකයි ගෞරවය රැකගන්න ගමේ කට්ටිය ඔක්කොම දන්නවනේ අපි උපාසක අතර පොඩි සිල් ගන්න. ඒ ඒ ගෞරවය රැකගන්න මේ මාන්නේ සිල් ගන්න. එතකොට කොහොමද පෘථිවියේ භ්‍රමණ වේගය අඩු වෙන්නේ? අඩුපාඩු හදාගන්න. ಗುಣධර්ම වඩන්න සිල් ගන්න එපායි. ඒ දුර්වලකම් කවදද ඇදෙන්නේ? එදාට මේ පොළව සස්ත්‍රිකයි. දෙවිවරු කැමති වෙනවා. දිව්‍ය ලෝකයට වඩා පොළව මේ ශ්‍රේෂ්ඨයි කියලා. අද පොළවට කැමති නැහැ. පොළව පිළිකුල් වෙලා, අපිරිසිදු වෙලා. පන්සිල් කඩන්න කවදද රජයෙන් ලයිසන් දෙන්නේ? එදාට ඒ මහ පොළව පවතින්නේ නැහැ කියලා තමයි කියන්නේ. සියලුම ශාස්ත්‍රඥ වංශලා ඒකට සාක්ෂි දරනවා. පන්සිල් කඩන්න කවදද රජයක් බලපත්‍ර නිකුත් කරන්නේ එදාට ඒ මාපොළොව පවතින්නේ දැන් අපිට තැබෑරුම් දාන්න බලපත්‍ර දීලානේ තරු අතරේ පයේ අයේ හතේ හෝටල් වලට ගණිකා වෘත්තිට ලයිසන් දීලානේ සත්තු මරන්න බලන්න ලයිසන් දීලා තියෙන ඇති මස් කඩවල හැමතැනමනේ හොරකම් කරන්න ලයිසන් දීලා තිනවා හොරකම් කරන්න ලයිසන් දීලා තිනවා බොරු කියන්න ලයිසන් දීලා තිනවා LLB කෙරුවා නම් ලයිසන් එයා එයාට ඕන ගල් පැලෙන බොරුවක් කියන්න පුළුවන් ඒක සාදු කියලා පිළිගන්නවා ඒකට කිසිම රජෙන් නීති නැහැ නීති නැහැ. හැබැයි හැමෝම දන්නවා නඩුකාර මාත්‍යයක් දන්නවා මේ කියන්නේ ගල් පැලන බොරුවක් කියලා. ඒත් ඒකට සාදු කියලා නෑ. එයාට ලයිසන් එක තියෙනවා බොරු කියන්න. නිකම් මිනිස්සේ කිව්වම උසාවියේ නොම ගැරිය අය බොරු කිව්වායි කියලා ඒ මනසට එල්ලුම් ගා දෙනවා. අර මනසේ උදේ ඉඳලා රෑ වෙනකම් බොරු කියනවා. ඒ මනස උසස් වීමකුත් දෙනවා පඩිත් ගෙවනවා ඒ මනසට. ලයිසන් දීලා තියෙනවා. අද ලෝකෙම පන්සිල් කඩන්න ලයිසන් දීලා. ඒ නිසා තමයි මේ අපොලෝ විනාශ වෙන්න මේ පටන් ගත්තේ. නැත්නම් මාපොළ විනාශ වෙන්නේ ඒ කාලේ රජ්ජුරුවන්ගේ කාලේ ඒවට ඉඩ තිබුණේ නැහැ. ඉඩ තිබුණේ නැහැ. පන්සිල් රැක්කා 175ක් විතර රැක්කා. ඒ නිසාලු එදා එච්චර ලස්සනට තිබුණේ මාපොළව. අද මෙච්චර ඒ අවලක්ෂණ වෙන්න හේතුවත් ඒකමයි. මිනිස්සු පන්සිල් තුලින් ලස්සන වුණා. ඒ නිසා මිනිසුන්ට අනවශ්‍ය ලස්සනක් අවශ්‍ය නැහැ. අද මිනිසුන්ට පන්සිල් නැහැ. ඒ නිසා මිනිසුන්ට දැනෙනවා අපි කැතයි කියලා, අවලස්සනයි කියලා. ඒ නිසාලු මෙච්චර මේ රූපලාවන්‍ය වැඩපොළවල් දාලා තින්නේ. අඩි 20 මිස්සට. මිනිසුන්ට තේරෙනවා අපි කැතයි කියලා. කැත නෙමෙයි. පන්සිල් නැති නිසා Taman දුෂ්ටයි, Taman පිළිකුල් කියලා Tamanට දැනෙනවා. ඒක වාගන්නවල මෙච්චර කිරින් ගන්න. පන්සිල් ගන්න මනුස්සයාගේ හිත මොනතරම් පිරිසිදුද? මොනතරම් ප්‍රසන්නද මේ මනුස්සයාගේ සිත? මොනතරම් ලස්සනද මේ මනුස්සයාගේ වචන ඇසිරින් ඒ මනුස්සයා මොකටද පේසල් එක ඒ මනුස්සයා මොකටද කොණ්ඩේ ක්‍රේල් කරන්නේ මේ මනුස්සයා ඊට වඩා ලස්සනයිනේ පන්සිල් වලින් පන්සිල් නැති නිසා මිනිස්සු කැත වෙලා ඒක වා ගන්න මෙච්චර මේ මේකප් කරනවා උදේ ඉඳලා රාව වෙනකම් ලෝකේ පිරිහීමට තමයි මේ ගමන් කරන්නේ පිරිහීමට ගමන් කරන්නේ වතුර නැහැ බොණ්ඩ නැහැ කියලා මිනිස්සු අර්බුද කරනවා නේද? පාරවල් උද්ඝෝෂණ කරනවානේ. දිසාපති කාර්යාල ළඟම කෑ ගන්නවා. වතුර නැ අපිට බවසරලින් වතුර ලබා දෙන්න කියලා. කවුරු හරි හරක් උනා රටක කියලා කෑ ගන්නවද? බවුසර් 25ක් කිල්ලුවත් දෙන්න බඩු තියනවා. ඒක හරක්කු අරුබුදයක් ඇති වෙන්නේ නැහනේ. ඌනතාවයක් ඇති වෙන්නේ නැහනේ. අරක්කු නැහැ කියලා ස්ට්‍රයික් එකක් ඇති වෙන්නේ නැහනේ. තැබෑරුම් වල අරක්කු නැහැ මේ වයින් ස්ටෝර් වල අරක්කු ඉවර වෙලා කියලා කවුරුත් එන්න කියන්නේ. ඒක මාර ප්‍රශ්නේ. බොණ්ඩ වතුර ස්ට්‍රයික් වෙනවලු. හරක්කු ස්ට්‍රයික් වෙන්නේ නැහැ. බලන්න රට ගිහිල්ලා තියෙන විදිය. වතුරට වැඩිය නිෂ්පාදනය වෙනවා. ඒ කියන්නේ මේ අත්‍යවශ්‍ය මිනිස්සු ජීවත් වෙන්න ඕන වතුරට වඩා අරක්කු කරන ප්‍රතිශතය වැඩි. එහෙනම් මේ වතුර ඔක්කොම අරක්කු කරාම ඉතින් මිනිස්සුන්ට වතුර ප්‍රශ්නයක් එනවා තමයි. එහෙනම් අවශ්‍ය තරමට පෙරලා ඉතුරු වතුර ටික ඉතුරු කරා නම් වතුර ප්‍රශ්නයක් එන්නේ නැහැ මිනිස්සුන්ට. එහෙනම් වතුර වලට මොකද වෙලා තියෙන්නේ? ඒ ඔක්කොම බෝතල් වෙලා. රුපියල් 10යි බෝතලේ. ඒගොල්ලෝ දන්නවා මේක වතුර කරලා දුන රුපියල් 50යි. ඒකම වීදුරු බෝතලයට දැම්ම රුපියල් 10යි. කවුද අකමැති 950ක් වැඩියෙන් අම් වෙනවා. ඉතින් ඒ ඔක්කොම බෝතල් කරලා තියෙන වතුර තියෙනවා රටේ. හැබැයි බොණ්ඩ බැසරයි. කිසිම දවසක කිසිම සැබෑරුමක අරක් ඉවර වුණා කියලා බෝඩ්යක් දාලා තියනවද? නෑ, එහෙම දාලා නෑ. ඉස්කාගාරය වහනවා හේතුව මේ අද මේ බඩු නෑ, ඉල්ලීමට සපයන්න බඩු නෑ. එහෙම කවදාවත් දාලා නෑ. හැබැයි වතුර පැක්ටරි වල දාලා තියෙන මේ දවස්වල වතුර නිෂ්පාදනය කරන්න ලින් ඉඳිලා. වතුර වලට විතරල ඔය ප්‍රශ්න තියෙන අරක් වලට ඔය ප්‍රශ්න නැහැ. පිරිහීමේ ලකුණු ගෞතම තථාගතයන් වහන්සේගේ ශාසනය බලානිද්දි මේ ඇලවෙනවා. අත්තිවාරම හැලවෙනවා. බලකණු හැද වෙනවා. මේක කඩම් වැටෙන්න යන්නේ. නගා සිටවන්න ඕන සංගයත් ඒ කඩා වැටෙන පැත්තටමයි ගමන් කරන්නේ. මේ ලෝකේ හැමතැනම තියෙන දුක නම් කිසිම දෙයක් පවතින්නේ නැත්නම් හැම දෙයක් තුළින්ම පැවැත්මක් නම් නිර්මාණය වෙන්නේ. ඇයි ඒගොල්ලෝ rahat වෙන්න උත්සාහ කරන්නේ නැත්තේ? මේ ඉපදීම නවත්තන්න උත්සාහ කරන්නේ නැත්තේ. ඒගොල්ලොත් බලන්නේ අලුත්ම Prado එක ගන්නනේ, Pajero එක ගන්නනේ, hybrid වාහන ගන්නනේ, හෙලිකොප්ටර් ගන්නනේ. සුකෝබෝගි පන්සල් හදන්නනේ, swimming pool හදන්නනේ. ලස්ස 25000 ලස්ස 30 එහෙම කියලා වල account වලට දාලා bank balance හදන්නනේ. කොච්චර දුන්නත් මදිනේ. තව දෙන්න තව දෙන්න කියලා ඔක්කොම එකතු කරලා එකතු කරලා දැන් කවුද මේක නිවැරදි කරන්නේ සංඝයාත් එකතු කරගෙන පැවැත්මට යනවා ගී කට්ටියත් එකතු කරන පැවැත්මට යනවා මාපලව හතරට පැලනවා කියන එක පුදුමයක් නෙමෙයි ගී පැවිදි දෙකොල්ලම කරන්නේ මේ මාපලව හතරට පලන්නනේ ಗುಣධර්ම වඩන්න එපායි රාහත් වෙන්න උත්සාහ කරන්න එපායි දවසට එක අඩුවක්වත් ජීවිතේ හදන්න එපායි වචනවල කොච්චර අඩුපාඩු තියෙනවද සිතිවිලි කොච්චර අඩුපාඩු තියෙනවද ඒවා හදන්න එපායි නිවැරදි කරන්න එපායි මේ මාපලෝ ටික දවසක් හරි පවත්වාගෙන යන්න ඉපදෙන්න ඉන්න කටියට නිවන් දකින්න මේ මාපොළොව අරසා කරලා තියලා යන්න එපා. අපි ඔක්කොම එකතු කරලා මේ මාපොළොව හතට පලන්නමුනේ හදන්නේ. හිතන්නේ නැද්ද ඉතින් මේ ඔක්කොම අනිත්‍යයි කියලා. ඒ උනාට ආයෙත් කරන්නේ ඒකමයි. අනිත්‍යයි කියලා අපිට අපිම උපදේශයක් දුන්නට අපේ සිත ඒ අනිත්‍ය පිළි අරගෙන නැහැ. ඒ පිළි ගත්තා නම් ඒ අනිත්‍ය ලෝකයේ තුල රැඳෙන්නේ නැහැ අපි. සෝපත් වේවා නිවන සනසෙයි.